මගේ තව පොඩි දෙවෙනි ප්‍රශ්නකුත් තියෙනවා. දැන් අර අපි දැන් මේ කතා කරන ස්වාමීන් වහන්සේ ප්‍රතිවිරුද්ධ කුසල් කිරීම සම්බන්ධයෙන් කියන්නේ අපි කරපු අකුසල් වලට ප්‍රතිවිරුද්ධ කුසල් කිරීමනේ. දැන් එතෙන් ස්වාමීන් වහන්සේ දැන් ඇත්තට මම උනත් මුල් කාලේ <laughs> මගේ මම දඩයන් කරලා තියෙනවා, මහවල් වෙලා තියෙනවා. එතකොට දැන් එතකොට ඒක අපි හිතමු දැන් අපි ඒක නිතර මතක් ඒ කියන්නේ ඒකට විරුද්ධ යමක් කරන්න ගියාම ඒක මතක් කරනවනේ මුල් එක. එතකොට ඒක අර ඒක ඒක අපේ අකුසල අනුමත වීමකුත් වෙනවද කියලාත් හිතනවා. එහෙම ඒකටම දැන් අපි අපි අර මුලින් කතා කරපු කාරණය තමයි දැන් ඔය ආපහු අපි එන්නේ. ඒක හොඳ වැදගත් දැන් අර කුසලය සිහි කරන්න ගියාම අපේ මනසේ පාලනයක් නැහැ. ඒ කුසල තෘෂ්ණාව අපේ මනසට එනවා. ඒ නිසා කුසල තෘෂ්ණාව එන්නේ නැතිව කර්මය කර්මඵලය දැනගෙන අපි කුසලය කරන්න දක්ෂ වෙනවා. ඒ වගේම තමයි අකුසලය සිහි කරනකොට අපිට නොදැනුවත්වම පසුතැවීමක් මනසේ එනවා. ඒ පසුතැවීමට ගොදුරු වෙන්නේ නැතුව කර්මය කර්මඵලය තේරුම් අරගෙන මේ ඵලය වෙනස් කරන්නට මෙසේ කළ යුතුයි කියන ඥාන සංප්‍රයුක්ත බවින් ඕනේ ප්‍රතිවිරුද්ධ කුසලය කරන්නේ. මම කළාට හිතන්නේ මේ ඔය ඉතින් ඒක ඉතින් පෘථග්ජන භාවයේ දෙයක්. ඉතින් ඒක දෙසිද්ධ වෙලා ඉවරයි. ඒක තවෙන්න ඕනේ නැහැ කියන හැඟීමක් තමයි ඇති කරගෙන තියෙන්නේ. ඉතින් එහෙම වරදක් නැහැ නේද? වරදක් නැහැ වරදක් නැහැ. ඒක වරදක් නැහැ. ඒ කියන්නේ මේ මොන විදිහකින් හරි අපි පසුතැවීම වළක්වා ගන්න ඕනේ. ඒක අවශ්‍යයි. හැබැයි දැන් පසුතැවීම වළක්වා ගත්තා කියලා මහත්තයා හිතුවට මනස ඇතුලෙන් සූක්ෂම විදිහට පසුතැවීම එන්න පුළුවන්. අන්න එතනයි අපි සති සම්පජාඤ්ඤය තියෙන්නේ. එතනයි ඥාන සංප්‍රයුක්ත වෙන්න ඇති. එතනයි අර දැන දැක කටයුතු කරනවා කියන්නේ. දැන් ඔය ඔය සිද්ධියම තමයි කුසලයේදී. කුසලයේදීත් අපට නොදැනුවත්වම අර විපාකය ගැන හිතන්න ගිය ගමන් අපේ මනස අර තෘෂ්ණාවට වැටෙන්න පුළුවන්. ඒතර තෘෂ්ණාවට වැටෙන්නේ නැතුව ඥාන සංප්‍රයුක්තව අපට ඒක දැනගෙන කරන්න පුළුවන් නම් ඒක තමයි විශිෂ්ට. එමයි සමහත්. ආ. හොඳයි සමහත් පැහැදිලිවම. ගොඩක් පින් ඔබ ඒක ඊටාම වටින කාරණයක් මොකද අපිට මේ මතු පිටින් තේරුම් ගන්න පහසු නැහැ මොකද දැන් මේ මේ කතා කරන මගේ වුණත් මනස දැන් මේ ධර්ම කාරණයක් හැටියට මෙහෙම විග්‍රහ කළාට ක්‍රියාත්මක වෙනකොට අපේ මනස වුණත් ඔය දෙපැත්තෙන් කොයි පැත්තට වැටෙනවද කියලා තේරුම් ගන්න එක පහසු නැහැ. ඒකට තමයි දීර්ඝ කාලයක් අපේ මනස සති සම්පජඤ්ඤයත් එක්කලා පුහුණු කළ යුත්තේ.